එහෙමනම් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අරුණ මනතුංග මහත්මයා තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. ස්වාමින් වහන්ස මට විපත් කරන්න තියෙනවා මල් ලැබපු අත්දැකීම් තුනක්. ඒ තුන ඒක දෙකක් මට සෑහෙන්න විශ්වාසයක් තියෙනවා කාය භාවනාව කියලා. තුන්වෙනි එක ගැන තවදුරටත් දැනගන්නට ඕනේ. මම දැන් විස්තර කරන්න පටන් ගන්නම්. ස්වාමීන් වහන්සේ දැන් තේකක් බොනකොට හැකියාව ලැබිලා තියෙන බොහොම කාලයක් තිස්සේ ඒකට දාලා තියෙන්නේ එක සීනි හැන්දක්ද මේ තේ හැන්දක්ද නැත්නම් පුරවල දැම්ම හැන්දක්ද එහෙමත් නැත්නම් හැඳි දෙකක්ද කියලා කටට ගන්න ඉස්සෙල්ලා නහයට කිට්ටු කරලා මට සුවඳින් කියන්න පුළුවන්. ඒකේ තියෙන කොච්චරද කියලා. ඉතින් මම හිතනවා ඒක කාය භාවනාව අර ඇලීමක් ගැටීමක් නැතුව හරියටම ඒ දැනෙන ආග්‍රහණය වෙන දේ කෙරෙහිම හිත යොදලා ඒක ස්වභාවයන් වෙනස්කම් හඳුනා ගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒක කාය භාවනාවට සම්බන්ධයි. දෙවෙනි එක දැන් uh, uh, බොහෝ විට එක්ක සේවිකාවක් එහෙම නැත්නම් uh, බිරිඳ මේ කුස්සිය නැත්නම් gedara සමහර විට මොක් කරනවා ටයි කරලා තියෙනවා එතකොට කාලයක් තිස්සේ බලනකොට තේරුණා අපි සාමාන්‍යයෙන් කරන මොක් කිරිල්ල නිසා කුණු වැඩි වෙනවා මම විස්තර කරන්නම් ඒක. දැන් ටයිල් කරනකොට ටයිල් එක වටේට මොක් කරන්න මොක් කරන්න අර ධාරේ කුණු එකතු වෙනවා. ඒක යන්නේ නැහැ. වෙනම මැෂින් එකක් තියෙනවා. ඒක ලංකාවේ බොහොම අඩුයි තියෙනවා. පස්සේ මට හිතුණා මම කරන්න ඕනේ ඒ හරියට මාංශක 45කට බ්‍රෂ් එක නවලා අල්ලනකොට එක කෝණයකින් හරියටම අර දාර ඇතුළට ඒකේ කෙඳි යන විදියට කරලා ලොකු බලයක් යොදලා කරනකොට සම්පූර්ණයෙන් මේ වගේ තියෙන කුණු අයින් කරන්න පුළුවන්. වෙහෙසන දෙයක් බොහොම නමුත් ඒක කරන්න පුළුවන්. ඉතින් ඒකත් මං හිතනවා බොහොම සරල වගේ පෙනුනට ඒකත් කාය භාවනාවට සම්බන්ධ දෙයක් කියලා. ඊළඟ එක මට පැහැදිලි කරගන්න තියෙන දේ තමයි කාලයක් තිස්සේ විශේෂයෙන්ම වැඩිපුර ආනාපාන සතියෙම වර්ධනය කරනකොට ඒ වගේම කාය භාවනාවට සම්බන්ධ අනිත් දේවලුත් වර්ධනය කරනකොට යම්කිසි ගිය නැති නිවසකට ඇතුල් වෙනකොට තේරෙනවා ඒකේ වාතාවරණය ඒ මිනිස්සු දුකෙන් ඉන්නවද සම්ඩු කරනවද සතුටින් ඉන්නවද කියන එක දැනෙනවා. ඒකලා ඒක හොයලා බලපුවාම ඒ මං හිතන දේ බොහෝ දුරට හරි. ඒකත් ආය භාවනාවක් නිසා එන දෙයක්ද ස්වාමීන් වහන්ස. ඔව් දැන් ඔය ඔය කියපු කරුණු තුනම අපට ජීවිතේ දීර්ඝ කාලයක් අත්දැකීම් ලබනකොට ඇති වෙන්නට ඇති වෙන ස්වභාවයන්. හැබැයි ඒ අත්දැකීම නිකම්ම ලැබුවට ওই ස්වභාවය මතුවෙන්නේ නැහැ. අපි සිහි කල්පනාවෙන් සති සම්පජඤ්ඤේ යුක්තව ඒ අත්දැකීම ලැබුවොත් තමයි අපිට ඒක ওই විදිහින් හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට දැන් අපි පෙර දිනකත් කිව්වා සමහර දේවල් අපිට ඇබ්බැහි හැටියට මතුවෙනවා. සමහර දේවල් හැබෑවටම සති සම්පජඤ්ඤයෙන් අපිට මතුවෙනවා. එතකොට අන්න ඒ ස්වභාවයත් අපි පරීක්ෂා කරලා බලන්න ඕන. දැන් හැමදාම අපි බොන තේ කෝප්පේ අපිට හුරු පුරුදුයි. ඒකේ අපි බොන තේ ප්‍රමාණය හුරු පුරුදුයි, කෝප්පේ හුරු පුරුදුයි. එතකොට ඒකත් එක්කලා අපිට අර නහය ළඟට ගන්නකොටම ඒකේ දැනෙන සුවඳ ඒකත් එක්කලා හුඟක් පැහැදිලි වෙනවා. එතකොට අපි දැන් උත්සාහ කරන්න ඕන වෙනත් ප්‍රමාණයේ කෝප්පයක වෙනත් විදිහකට තේ එකක් හදලා ගත්තහම අපිට අර දැනීම මතු කරගන්න පුළුවන්. අන්න ඒ කියන්නේ කොහේ හරි ගෙදරකට ගියා කවුරුත් වෙන දෙන එකක් වුණත් පුළුවන්. ඔව් අන්න හරි. එතකොට එහෙම පුළුවන් නම් එතන තියෙන්නේ ඒ තමන් පරිහරණය කරන ද්‍රව්‍ය වස්තුන් පිළිබඳව ආග්‍රහණයෙන් નિවරදිව කරුණු හඳුනා ගැනීමේ හැකියාවක් අනුක්‍රමයෙන් දිනු කරගෙන තියෙනවා. දැන් ඇත්තටම අපිට නාසයෙන් ගොඩාක් දේවල් හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. තිබුණා වුණාට දැන් අපි හිතමු දැන් සුනකෙක් ගත්තාම ඒ සුනකයාට ගාක් දේවල් ආග්‍රහණය හරහා හඳුනා ගන්න පුළුවන්. මනුස්සයාට ඊට වඩා දියුණු කරන්න පුළුවන්. සුනකයාට ඒක යම් ප්‍රමාණයකින් ස්වභාවයෙන් පිහිටලා තියෙනවා. නමුත් අපිට ඒවා දියුණු කරන්න පුළුවන්. දියුණු කරන්න පුළුවන් වුණාට අපි ඒවා දියුණු කරගෙන නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තාම දැන් ඔය තේ තේ කොළ පරීක්ෂා කරන ඒවා රස පරීක්ෂා කරන අය. ඒගොල්ලන්ට පුළුවන්කම තියෙනවා විවිධ තේ කොළ වර්ග වලින් අර තේ කෝප්ප ටිකක් සකසලා තිබ්බන් පස්සේ ඒවෙන් පොඩ්ඩක් දිව ගාලා දිව ගාගෙන දිව ගාගෙන යනවා ගියන් පස්සේ ඒගොල්ලන්ට වඩා හොඳ එක කොයිකද කියලා එක්සැනින් තීරණය කරන්න පුළුවන්. ඒ මට්ටමට ඒගොල්ලන්ගේ ඒ රසය පිළිබඳව තියෙන සූක්ෂම වෙනස ඒගොල්ලෝ අධ්‍යයනය කරලා අන්න ඒ වගේ අපේ ඇසින් කනින් නාසයෙන් දිවෙන් ගන්නා ඒ හැම දෙයක් පිළිබඳව අපිට වෙනස්කම් අධ්‍යයනය කරන්න පුළුවන්. හැබැයි දැන් අපි තේරුම් ගන්න ඕන තවත් දෙයක් තමයි අපිට නිවන සඳහා උපකාර වෙන යම්කිසි විදර්ශනාවක් තියෙනවා. ඒ වගේම අභිඥාවන් ඇති කරගන්නට උපකාර වෙන යම්කිසි විදර්ශනාවක් තියෙනවා. ඒ අභිඥා කියලා කියන්නේ විශේෂ ඥානයක්. එතකොට අභිඥාව අපිට තමන්ගේ හපත පිණිසත් අනුන්ගේ හපත පිණිසත් යොදවන්නට පුළුවන්. ඒ අභිඥාව සඳහා අපට ප්‍රධාන වශයෙන් හේතුඵල ඥානය අවශ්‍ය වෙනවා. හේතුඵල ඥානය සහ අර සංස්කාර ධර්මයන්ගේ අනන්‍ය ලක්ෂණ, පොදු ලක්ෂණ හඳුනා ගැනීමේ හැකියාව. එතකොට අපි ප්‍රඥාව ගැන කතා කරනකොට කතා කළා සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රඥප්ති කියන මේ ක්‍රම පහෙන්ම අපිට දේවල් හඳුනා ගන්න දරන උත්සාහය තුල තමයි ප්‍රඥාව වැඩෙන්නේ. එතකොට සංස්කාර කියන්නේ හේතු ප්‍රත්‍ය වශයෙන් එතන ක්‍රියාත්මක වෙන ස්වභාවය. විකාර කියලා කියන්නේ විපරීත වෙන ස්වභාවය. ළඟට ලක්ෂණ කියලා කිව්වේ අර පොදු ලක්ෂණ සහ අවශේෂ අනන්‍ය ලක්ෂණ. එතනින් අපට අභිඥාව ඇති කරගන්නට විශේෂයෙන් අනන්‍ය ලක්ෂණ. පොදු ලක්ෂණ කියලා එතන හඳුන්වන්නේ ත්‍රිලක්ෂණය. අනිත්‍ය දුක්ඛ අනාත්ම. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ දැක්ම අපට ඍජුවම නිර්වාණය සඳහා උපකාර වෙනවා. හේතුඵල දැක්මත් සමග. එතකොට අපට අභිඥාව සඳහා විශේෂයෙන් එහෙම නැත්නම් අභිඥාව කියලා කිය විශේෂ ඥානය. එතකොට මේ විශේෂ ඥානය සඳහා හේතුඵල දැක්මත් අනන්‍ය ලක්ෂණ දැක ගැනීමත් ඊළඟට අර ත්‍රිලක්ෂණයට අමතරව තව පොදු ලක්ෂණ තියෙනවා. පොදු ලක්ෂණ කියලා කියන්නේ ඒ සංස්කාර ධර්මයන්ට සමානයි වගේ පෙනෙන ලක්ෂණ. ඒවා පොදු නොවෙන්නට පුළුවන් පොදුයි වගේ අපිට දැනෙනවා. ඒතකොට ඒවා ගැනත් අපිට වැටහීමක් තියෙන්නට ඕනේ. එහෙම නැති වුණොත් අර සමහර දේවල් අපිට පටලැවෙනවා. මාරු වෙනවා. එතකොට ඒ අනන්‍යතා ලක්ෂණ හරියටම තහවුරු කරගන්න තහවුරු කරගන්න තමයි අර ඒ පොදුයි වගේ පෙනෙන දේවල් වලින් අපිට නොරවටි ඒවා හඳුනා ගන්නට වෙන් කර ගන්නට පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට යම්කිසි කෙනෙක් අර අභිඥාව සඳහා පුහුණු කරන දේ එහෙම නැත්නම් විශේෂ ඥානයක් ඇති කර ගන්නට ඕන නම් ඒ පැත්තට වැඩිපුර පුහුණු කරන්න අපිට ඇසින් දකින දේ අර විදිහට පුහුණු කළොත් ඒ තනත්තාට අන් අය දකිනවට වඩා ඊට සියුම් දේ ඊතා දුර පවතින දේ දකින්නට පුහුණු කරන්න පුළුවන් සිත. එතකොට ඒකට ඇස තමයි මූලික වෙන්නේ. ඇස මූලික කරගෙන සිතේ ශක්තිය තමයි පුහුණු කරන්නේ. එතකොට ඒක තමයි අභිඥාව හැටියට දිබ්බ චක්කු අර දිව්‍යමය නේත්‍රයකින් දකින්නට අපට පුහුණු වෙන්න පුළුවන්. ඊළඟට අනිත් අය අහනවට වඩා අපි කනින් ගන්න දේ පිළිබඳ වඩා සැලකිලිමත් වෙනවා. හේතුඵල වශයෙන් අනන්‍ය ලක්ෂණ වශයෙන් අපි සැලකිලිමත් වෙනවා. සැලකිලිමත් වෙනකොට අන් අයට වඩා අන් අයට වඩා අපට පුළුවන්කම තියෙනවා ඊට සූක්ෂම හඬ අහන්න බොහෝ දුර තියෙන හඬ අහන්න එතකොට ඒක අපිට ධානයක් පුහුණු කරලා ධානයට සමවැදිලා පුරුදු කරනවා වගේම අපිට සාමාන්‍යයෙන් මට්ටමිනුත් ඒවා පුහුණු කරන්න පුළුවන් හැකියාව. ඊට පස්සේ දිව දිවට දැනෙන රසය අර අපි කිව්වේ අර තේ පරීක්ෂා කරන අය ඒ ඒ ගුණය හුඟක් දුරට පුහුණු කරලා තියෙනවා ධානයකට සමවැදිලා නෙවෙයි නිකන් සාමාන්‍ය මට්ටම. එතකොට ඔබතුමාය කිව්ව විදිහට අපේ නාසය එහෙම පුහුණු කරන්න පුළුවන්. ළඟට ස්පර්ශය පුහුණු කරන්න පුළුවන්. දැන් අන්ධ අයට පුළුවන්කම තියෙන ඇතැම් අයට ඒගොල්ලන්ට මේ වර්ණය පවා හඳුනා ගන්න පුළුවන් අතගාල්. දැන් අපිට අතගෑවයි කියලා වර්ණයක් හඳුනා ගන්න බෑ. නමුත් අර දැන් නේත්‍ර උත්පත්තියේම අන්ධ පුද්ගලයාට එහෙම නැත්නම් ටික කාලයක් හොඳින් තිබිලා පසුව අන්ධ වෙච්ච කෙනාට අර Tamanට S දෙකෙන් කරගන්න බැරි කාර්යය ඔහු කරගන්න මනස මෙහෙවන. මෙහෙවනකොට ඒක වෙනත් ක්‍රමයකින් කරගන්න උත්සාහ කරනවා. උත්සාහ කරනකොට ඔහුගේ ඉන්ද්‍රිය ඥානය වර්ධනය වෙන්න පටන් ගන්නවා. ඉතින් දැන් සාමාන්‍යයෙන් අපට S දෙකත් හොඳට පේනකොට කන් දෙකත් ඇහෙනකොට කතා කරගන්නත් පුළුවන් වෙනකොට අපි ගොඩාක් දේවල් පෙනෙන විදිහට ඇහෙන විදිහට එහෙම නැත්නම් තව කාගෙන් හරි අහලා පොතකින් කියවලා අන්න එහෙම දැනුමක් හැටියට අරගෙන ඒන් තෘප්තිමත් වෙන්න පුරුදු වෙලා තියෙනවා. අර තමන්ගේ ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ ඥාණය අවදි කරගෙන ඒක භාවිත කරලා ඒකෙන් අපි දේවල් ග්‍රහණය කරගන්න උගත් වෙලාවට පුරුදු වෙන්නේ නැහැ. දැන් ඔය ඔබතුමා කිව්ව කාරණේම ගත්තොත් අපි හිතමු තේකට සීනි කොච්චර දාලා තියනවද කියලා. ඉතින් ඔච්චර ආයෙ නාහෙට අරගෙන වෙහෙසෙන්න දෙයක් නැහැ. කෙනෙකුට පුළුවන් තමන්ගේ බිරිඳ නම් හදාගෙන ආවේ ආද මේකට කොච්චර සීනි දැම්මද? එතකොට සේවිකාව නම් හදාගෙන ආවේ මට සීනි මෙච්චරක් දාන්න. කල්ලාතුවම කියලා තියෙනවා. එතකොට තමන් දන්නවා මේකට දැන් මේ සීනි මෙච්චරයි. අන්න එහෙම සරල විදිහට අපේ දේවල් අපි විසඳ ගන්න උත්සාහ කරනවා. අර අපේ ඉන්ද්‍රිය ඥානය පාවිච්චි කරන්නේ නැතුව. එතකොට මේ හැකියාවන් දියුණු වෙන්නේ නැහැ. එතකොට අපි නිකන් එක තැනම ඔහොම ඔජ්ජල් වෙනවා. ඉතින් යම් කිසි කෙනෙකුට ඔය ඔබතුමා කිව්වා වගේ යම් යම් දේවල් අර ඇසුරු කිරීම තුලින් කාලයාගේ යැවෑමෙන් ඇබ්බැහි වෙන්නට පුළුවන්. ඒ ඇබ්බැහියත් එක්කලා අපි සති සම්පජඤ්ඤය සති සම්පජඤ්ඤය පවත්ව ගන්න සමත් වුණොත් අපි දක්ෂ වෙනවා ඒ පිළිබඳ විශේෂ කෞශල්‍යයන් දිනු කරගන්න. ඊට පස්සේ අපට ඒක විමුක්තිය සඳහා උපකාර වෙන්නේ ඔය අභිඥාවට හේතු වෙන හේතුඵල ඥානයත් අපට විමුක්තියට උපකාර වෙනවා. ඊළඟට අනන්‍ය ලක්ෂණ දැක ගැනීමත් අපට විමුක්තියට උපකාර වෙනවා. ඊට අමතරව අපි විමුක්තිය සඳහා විශේෂයෙන් දැකිය යුත්තේ ත්‍රිලක්ෂණ ඥානය. ත්‍රිලක්ෂණ ඥානය සහ චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය පිළිබඳ ඥානය. එතකොට අන්න ඒ විදිහට අපිට අපි පුරුදු පුහුණු කරන විදර්ශනාව එහෙම නැත්නම් ඒ ඉන්ද්‍රිය ඥානය ඔය දෙපැත්තටම ඕනනම් යොදවන්න පුළුවන්. දැන් ඔය ඔබතුමා කිව්ව විදිහට ඒ ඒක විශේෂ කෞශල්‍යයක් ඔය දැන් දියුණු වෙන්නේ. ඉතින් ඕක ඔය විදිහෙන්ම ඕනනම් දියුණු කරන්න පුළුවන් භවයේ දීර්ඝ කාලයක් සසරේ භවෙන් භවෙ දියුණු කරනකොට ඒ ඉන්ද්‍රිය පිළිබඳ විශාරද ඥානයක් ඇති කරගන්නට ඒක හේතුවක් වෙනවා. ඉතින් ඒත් එක්ක අපිට අර ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පැත්තට පුහුණු කරන්නට පුළුවන් නම් ඒ පැත්තත් අපි පුහුණු කරනකොට ඒක විමුක්තියට හේතු වෙනවා. එතකොට යම් දිනක විමුක්තිය සාක්ෂාත් කරන අවස්ථාව වෙනකොට අර ඉන්ද්‍රිය ඥානයන් එහෙම නැත්නම් අර අභිඥාවන් ස්වභාවිකවම වර්ධනය වෙන මට්ටමට කෙනෙක් කෙනෙකුට ඕන නම් ප්‍රගුණ කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අර දැන් මුල් කාරණා දෙක පැහැදිලි. ඊළඟ තුන්වෙනි කාරණේ ඔබතුමා ඇහුවේ අර ගෙදරකට ගියන් පස්සේ පරිසරය දකින්නකොට ඒ අය ජීවත් වෙන ස්වභාවය පිළිබඳව යම්කිසි වැටහීමක්. එතනත් අර ඉන්ද්‍රිය ඥාණයම තමයි දැන් ඇසින් දැකලා ඒ දකින්න ස්වභාවයත් එක්කලා අපි මුලින් අනුමාන කරනවා. ඊට පස්සේ අපි විමසලා ඊට පස්සේ අපි විමසා බලනවා ඒ අපේ අනුමානය નિවරදිද ඊට පස්සේ අපේ අනුමානය සහ අර හැබෑ தත්ත්වය අතර අපි දේවල් ගලපලා සංසන්දනය කරලා බලනවා. හැබැයි අර ඒගොල්ලෝ ප්‍රකාශ කරපු දෙයට පමණක් සීමා වෙන්නේ නැතු. මොකද කෙනෙක් සත්‍යම ප්‍රකාශ නොකරන්නටත් පුළුවන් යම් යම් හේතු නිසා. එතකොට මෙහෙම කාලයක් අපි අධ්‍යයනය කරනකොට අපිට විශේෂ කෞශල්‍යයක් දිනු වෙනවා. යම් තැනකට ගිහිල්ලා බලපු ගමන් පුද්ගලයෙක් හැසිරෙන විදිහ බලපු ගමන් hina වෙන හැටි කතා කරන හැටි ඉරියව් පවත්වන හැටි දකිනකොටම මේ තනත්තා යමක් සංගවනවද එහෙම නැත්නම් මොන විදිහේ මානසික මට්ටමකද ඉන්නේ පෞල් පසුබිම කොහොමද මේ හැම දෙයක්ම අපට අධ්‍යයනය කිරීමේ කෞශල්‍යයක් ඒ තුලින් දිනු කරන්න පුළුවන්. ඉතින් ඒක අපත යන්නේ නැහැ. ඒක Tamanටත් ප්‍රයෝජනවත් වෙනවා තව කෙනෙකුට මඟ පෙන්වීමේදී විශේෂයෙන් වැදගත් වෙනවා. දැන් භික්ෂුන් වහන්සේලාට සහ උපදේශකවරුන්ට, ගුරුවරුන්ට, මව්පියන්ට මේ මේ කෞශල්‍යයන් වැදගත් වෙනවා දරුවන්ට, ශිෂ්‍යයින්ට, තමන්ගේ සේවාලාභීන්ට, ඒ වගේම භික්ෂුන් වහන්සේලාට නම් තමන්ගේ දායක කාරකාදීන්ට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම සඳහා අනිත් කෙනාගෙන් අහලා ගන්නා දත්තවලට අමතරව තමන්ගේ ඉන්ද්‍රිය ඥාණයෙන් තමන් ග්‍රහණය කරගන්නා නිර්වද්ද දත්ත අපිට හුඟක් උපකාර වෙනවා. ස්වාමීන් වහන්සේ එතෙන්දී මේ අර ඩිඩක්ටිව් නොලෙජ් වලට වඩා ඒ කියන්නේ දැන් අපි අහලා තියෙනනේ අර සාහිත්‍ය ෂර්ලොක් හෝම්ස් ගැන එහෙම ඒ වගේ නෙවෙයි. ඒක දෙයක් නෙවෙයි. දැන් his හිස් ශාලාවකට ගියත් ඒ ශාලාව ගැන යම්කිසි දෙයක් දැනෙනවා. ඔව් ඒක හරි. දැන් දැන් ෂර්ලොක් හෝම් වගේ දේවල් තීරණය කරන්නේ තියෙන සූක්ෂම සාධක අධ්‍යයනය කරලානේ. එතකොට ඒක තමයි නිරීක්ෂණ පරීක්ෂණ විමර්ශන කියන තැන තමයි ඔහු කටයුතු කරන්නේ. එතකොට මෙතන තියෙන්නේ ඒක නෙමෙයි. මෙතන නිරීක්ෂණයක් තියෙනවා. හැබැයි නිරීක්ෂණයට එහා ගිය මානසික sannivedanayak සිද්ධ වෙනවා. අර අර ස්පර්ශ වීම නිසා. ඒකයි අපි අර මුලින්ම සිහිපත් කළේ අර මහාත්ම ගුණය. කියන්නේ අපේ මනස අර ඉන්ද්‍රියන්ගෙන් ලැබෙන දේවල් ග්‍රහණය කරගෙන ඉන්ද්‍රිය පිනවීම. එහෙම නැත්නම් වේදනාව කියන තැන. සුඛ හෝ දුක්ඛ හෝ උපේක්ඛා හෝ මේ වේදනාව කියන තැන පමණක් රැඳිලා ඉන්නේ නැතුව ඉන් ඔබට අපේ අවධානය විහිදවන්නට පුළුවන් මේ පරිසරයේ සිද්ධ වෙන බොහෝ දේවල් අපේ විඥාණයට හසු වෙනවා. දැන් ඇත්තටම අපි රූප දකින්නේ ඇහෙන් නෙමෙයිනේ. අපි දකින්නේ මනසින් ඇහෙන් කරන්නේ රූප ඡායාව අරන් දෙන එක විතරනේ කනින් නෙවෙයිනේ අපි සද්ධාන්නේ මනසින්. එතකොට මේ ඇසීම් දැකීම් ස්පර්ශ කිරීම මේ සියල්ලක් සියලු සියලු හැකියාවන් තියෙන්නේ ඇත්තටම මනසේ. එතකොට මනස අර විදිහට සිවුම් විදිහට පුළුල් කරන්න පුළුවන් නම් අවදි කරන්න පුළුවන් නම් අර බොහෝ දේ දැනෙන්නට ගන්න. එතකොට ඒ ඒ දැනීම තමයි අපට ලෝකේ යථාර්ථය අවබෝධ කරන්නට වැදගත්. එතකොට බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුදු වෙන්නට පෙර ආතුව අර විදිහට පුබ්බේ නිවාසානුස්සති දිබ්බචක්කු ආදී වශයෙන් ඇති කරගත දැන් පුබ්බේ නිවාසානුස්සති ඥානය නම් තමන්ගේ මනසේ දත්ත කියවලා මතු කරගන්නවා දකිනවා නමුත් උන්වහන්සේ මේ දිබ්බචක්කු ඥානය උපදවා ගන්නකොට ඒ උන්වහන්සේගේ කල්පිතයක් නෙමෙයි දකින්නේ දිබ්බචක්කු කියලා. ඇත්තටම ඒ වෙලාවේ සිද්ධ වෙන දේවල්. එතකොට ඒ වෙලාවේ ඇත්තටම සිද්ධ වෙන දේ උන්වහන්සේ ඇහින් නෙමෙයි දකින්නේ. ඒ ඒ මනසිනුයි ඒව ස්පර්ශ කරන මනසිනුයි දකින්නේ. ඉතින් ඒක ඒක තමයි ඒ අභිඥාව කියලා කියන්නේ. එතකොට මේ අභිඥාව වැඩෙනකොට මනසට ඒවා දැනෙන්නට ගන්න මනසට දැනෙන දේ නිවැරදිව කියවා ගන්නට අවශ්‍ය සම්පජඤ්ඤය ප්‍රඥාව අපි පුහුණු කරනවා. කරන්නේ. දැන් අපේ මනසට දේවල් දැනුණු පමණට අපිට ඒවා නිවැරදිව කියව ගන්න. මනසට නෙමෙයි මේ ඉන්ද්‍රියන්ට දේවල් දැනුණත් අපිට ඒවා හරියට කියව ගන්න බෑනේ. ඒ නිසානේ අපි දැන් අඳුරු තැනක නිකන් සැකෙන් බයෙන් යනකොට මොකක් හරි ලී දණ්ඩක් ස්පර්ශ වුණොත් එහෙම එහෙම නැත්නම් රබර් ටියුබ් එකක් ස්පර්ශ වුණොත් එහෙම අපි සර්පෙක් කියලා බය වෙන්නේ ඇයිද අපිට ඉන්ද්‍රිය ස්පර්ශය දැනුණා ස්පර්ශය මනසින් හඳුනාගත්ත හඳුනාගත්තට ඒක ඒක පිළිබඳ නිවැරදි කියවීමක් නැහැ નિවරදි ਵਿਚාරපූර්වක තීරණයක් එන්නේ නැහැ. ඇයි ඒ ඒ වෙලාවෙ ඉන්න මානසික తත්වය निराවුල් නැති නිසා. ඉතින් අපේ මනස निराවුල් වුණොත්, කය निराවුල් වුණොත් තමයි අපිට ඒවා નિවරදිව ප්‍රඥාවෙන් කියව ගන්න පුළුවන්. ඉතින් ප්‍රඥාවෙන් කියව ගන්න නම් ස්පර්ශ වෙන්නට එතකොට සාමාන්‍ය ඉන්ද්‍රයන්ට ගෝචර වන ප්‍රමාණයට එහා අපට ස්පර්ශ කරනවා. ඒ ප්‍රමාණයට අපේ මනස විහිද විහිදෙන්නට. ඉතින් එහෙම විහිදුමක් ඇති වෙන්නේ එහෙම මහාත්ම ගුණයක් ඇති වෙන්නේ ওই පුහුණුවත් එක්කලා තමයි. දැන් විශේෂයෙන් එක අවස්ථා සූත්‍ර දේශනාවල විශේෂයෙන් සඳහන් වෙනවා අනුරුද්ධ හාමුදුරුවන්ගේ අහනවා මේ ස්වාමීනි කොහොමද ඔබ වහන්සේ මහා විඥ උනේ? එතකොට අභිඥා උන්වහන්සේ අභිඥාතරින් මහා විඥ තත්වයටපත් වෙනවා. එතකොට මහා විඥ උනේ කොහොමද? එතකොට උන්වහන්සේ දේශනා කරන මහා විඥ උනේ කායානුපස්සන, වේදනානුපස්සන, චිත්තානුපස්සන, ධම්මානුපස්සන. මේවා වැඩිම තුලින් තමයි මහා විඥානය. එතකොට ඒවා නැවත නැවත පුහුණු කරන පුහුණු කරන තරමට ඉතා සූක්ෂම විදිහට අපිට මේ සමස්තය දැනෙන්නට ගන්න. ඒක තමයි මේ භාවනාවේ අපි ලබන සුවිශේෂම අත්දැකීම ඒවා. ඒවා තමයි අපිට ඒවා විග්‍රහ කරගන්න කරගන්න තමයි අපිට මේ தත්වයන් වඩා පුළුල් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමයි ස්වාමින්වහන්ස බොහොම දිරිගැන්වීමකුත් ස්වාමින්වහන්සේගේ පිළිතුරෙන් තවත් මට ලැබුණා. ගුවන් සරණයි ස්වාමින්වහන්ස.